මහතෝ අත්ථාය සංවත්තති මහතෝ යෝගක්ඛේමාය සංවත්තති මහතෝ සති සම්පජඤ්ඤාය සංවත්තති ඥාන දස්සන පටිලාභාය සංවත්තති දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති විඥා විමුක්ති ඵල සච්ච කිරියාය සංවත්තති කතමෝ ඒක ධම්මෝ කායගත සතිති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ තුන් ලෝක වාසී සමස්ත සත්වයාට හිතසුව පිණිස පවක්නා වූ භාවනා මාර්ගයක් දැක්වෙන ධර්ම දේශනාවක් මාත්‍රිකාව වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුනේ විශේෂයෙන්ම බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳ දේශනාවක් බැවින් මේ සාවධානව සවන් දෙත්වා කියා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. නවම්පුර පසළොස්වක් බොහෝ දවසක් නිමිති කොටගෙන පැවැත්වෙන මේ ධර්ම දේශනය තාමත්ම සීකටයුතු හේතු කාරණා රාශියක් ඇති බැවින් අපි සාවධානව සවන් දී අපටත් ඒ වාගේ උසස් ප්‍රාර්ථනා සපුරා ගන්නට ලැබේවා කියන අදිස්ථාන ඇති කරගනිමු. අංගුත්තර නිකායේ ඒක ධම්ම පාළියේ ඒකක නිපාතේ ඒක ධම්ම පාළියේ එන ඉතා වැදගත් සූත්‍ර පෙළකින් එකක් මේ ප්‍රකාශ වුණේ. මේ වාගේ සූත්‍ර දේශනා 68ක් එක හා සමානව පවතිනවා. මේ සූත්‍ර දේශනා 68න් මේ කියවෙන්නේ කායගත සතියේ තියෙන උතුම් බවයි. විශේෂයෙන්ම මේ සූත්‍ර පාඨයේ තේරුම සලකා ඒ ආනිසංසදායක භාවනා ක්‍රමයේ ගැන අපේ සාවධාන වෙමු. ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති. මහණෙනි එකම ධර්මයක් භාවිතා කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් මහාත්ම සංවේගයේ පිණිස පවත්නේය මහතෝ අත්ථාය සංවත්ති ලෞකික ලෝකෝත්තර මහාත්ම අර්ථයක් පිණිස පවති මහතෝ ඥාන දර්ශන ප්‍රතිලාභාය සංවත්ති ඒ කියන්නේ ලෞකික ලෝකෝත්තර වූ ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස පවති. මහතෝ යෝගක්ඛේමාය සංවත්තති. මහතෝ සංසාර යෝගයෙන් එතර වීමෙන් ලැබෙන ക്ഷേම භූමිය වෙන නිවනට පැමිණීමට හේතු වෙයි. ditthya dhamma sukha viharaya samvattati මේ ජීවිතයේ සැපවත් වීම පිණිස පවතී. විද්‍යා විමුක්ති ඵල සත්‍ය කිරියාය සංවත්තති ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා සහ සතර මඟ සතර ඵල නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස පවති කතමෝ ඒක ධම්මෝ කායගත සති ඒ කවර එක ධර්මයක්ද කායගත සතියයි මෙන් ප්‍රකාශ වුනේ මහාත්ම සංවේගයේ පිණිස මහාත්ම අර්ථයේ පිණිස මහත්ම යෝගාක්ෂේමයේ පිණිස මහත්ම සති සම්පජඤ්ඤයේ පිණිස ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස මෙලව හිතසුව පිණිස විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වෙනවා එකම ධර්මයක් ඒ කවර එක ධර්මයක්ද කායගත සතියයි මේ දේශනින් පැහැදිලි වෙනවා කායගත සතියේ තියෙන උසස් බව තවත් මේ වාගේ සූත්‍ර දේශනා මුලින් සඳහන් කළා වාගේ රාශියක් තියෙනවා. අමතන්තේ භික්ඛවේ නපරිභුංජන්ති යේ කාගත සතින් නපරිභුංජන්ති යමෙක් කාගත සතියේ පරිභෝග නොකරනවා නම් ඒ අය අමෘතයේ පරිභෝග කරන්නේ නැත. අමතන්තේ භික්ඛවේ පරිභුංජන්ති යේ කාගත සතින් පරිභුංජන්ති මහණෙනි යම් කෙනෙක් කාගත සතියේ පරිභෝග කරනවා නම් අමෘතය වළඳන්නේක් වෙනවා. අමසන්තේ සම්භික්කවේ අපරිබුත්තං යේ සංඛාගතා සති අපරිබුත්තා යම් කෙනෙක් කාගතා සතිය වැළඳුවේ නැත්නම් එයත් සාමෘත්‍ය වැළඳුවේ නැහැ අමසන්තේ සම්භික්කවේ පරිබුත්තං යේ සංඛාගතා සති පරිබුත්තා යම් කෙනෙකුට කාගතා සතිය වළඳන්ට ලැබුණේ නම් ඒ අය අමෘත්‍ය වැළඳුවා වෙනවා අමතන්තේ සම්භික්කවේ විරද්ධං යේ සංඛාගතා සති විරද්ධා යමෙකුට කාගතා සතිය වැරදුනේ නම් අමෘතය වැළඳුණා වැරදුණා අමතන්තේ සම්භික්කවේ ආරද්ධං යේ සංඛාගතා සති ආරද්ධා යමෙකුට කාගතා සතිය හොඳින් වඩන්ට ලැබුණේ නම් ඒ ඇත්තෝ අමෘතය වැළඳූ අය වෙනවා කියන එක මේ දේශනා පාඨ වලින් පැහැදිලි වෙනවා. කාගත සතිය සම්බන්ධ දීර්ඝ විස්තරයක් මහා සතිපට්ඨාන සූත්‍රයේ විසුද්ධි මාර්ගයේ අභිධර්මයේ ප්‍රතිසම්බිදා මග්ග පාළියේ ප්‍රතිසම් එවාගේ අභිධර්මයේ විභංග පාළියේ ප්‍රතිසම්බිදා මග්ග පාළියේ සඳහන්ව තියෙනවා. තවත් සූත්‍ර දේශනා සම්බන්ධව තියෙනවා. එයින් මේ කාගත සතිය භාවනා කර්මස්ථාන 18කට නම් වල තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ 14යි මජ්ක්‍ධිම නිකායේ කායගත සති සූත්‍රයේ 4ක් තියෙනවා. ඒ සමග 18ක් වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ කායගත සති වශයෙන් ගණන භාවනා ක්‍රම 14 නම් ආනාපාන සතිය ඉරියාපත මනසිකාරය චතු සම්පජඤ්ඤය පටික්කුල මනසිකාරය ධාතු මනසිකාරය සහ නව සීවතිකය සියල්ල 14යි. කාගත සතියේ තියෙන සතරවැදාරුන් කාගත සතිය නම් වර්ණ කසින වශයෙන් කාගත සතිය වැඩිමයි. නීල කසිනය, පීත කසිනය, ලෝහිත කසිනය, ඕදාත කසිනය. මේ භාවනා කර්මස්ථාන අතුරින් මහා සතිපට්ඨාන සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රය හා තවත් එවැනි තැන්වල පටික්කුල මානසිකාර වශයෙන් විස්තරාත්මකව දක්වලා තියෙනවා. එතකොට දැන් අපේ දේශනාවේ අද ඉදිරිපත් කරනු ලබන්නේ පටික්කුල මානසිකාරය ගැනයි. ඒ හැර මහා රාහුලවාද සූත්‍රය, මහා හත්තිපදෝපම සූත්‍රය, ධාතු විභංග සූත්‍ර ආදීෙහි මේ කායගත සතිය ධාතු මානසිකාර වශයෙන් දක්වලා තියෙනවා. ඒ වගේ මධ්‍යම නිකායේ කායගත සති සූත්‍රයේ පමණක් වර්ණ කසන වශයෙන් ධ්‍යාන සමාපatti අස සමාපatti උපදවා ගැනීම පිළිබඳව දේශනාව සඳහන් වෙනවා. එයිනොත් මේ ධක්ඛින්සාකාර කායගත සතිය බුද්ධ ශාසනයේ හැර කිසිම අබෞද්ධ ශාසනයක පවත්නේ නැහැ. අන්නේ තීර්ථකයන්ට මේක විශේෂ වන්නේ නැහැ, අරමුණු වන්නේ නැහැ. බුද්ධ ශාසනයේ පමණයි කාගතා සති හේවත් මේ පටික්කුල මනසිකාර වශයෙන් ගැනෙන කාගතා සතිය වඩනු ලැබෙන්නේ. ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතරින් යම් තාක් දිනෙක මගඵල නිවන් ලැබුවා නම් වැඩිම දිනෙක ලැබුවේ මේ ද්වක්තිංසාකාර පටික්කුල මනසිකාර කාගත සති භාවනාවය. එනිසා දැන් අද ඒ පටික්කුල මනසිකාර සම්බන්ධ කාගත සතිය ගැනයි අපේ මේ දේශනාව. නිසා මේ කායගත සති භාවනාවේ ආනිසංස මාත්‍රයක් ඵලමින් අපි ප්‍රකාශ කළා. කාගත සතිය වඩන්නෝ සැපෙන් නිදෙනවා. සැපෙන් අවදි වෙනවා. නපුරු සීන නොදකින්නෝ වෙනවා. එවාගෙම දෙවියන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, මිනිස්යන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා. අවියාවුද, වසවිස, ගිනි, ශරීර ගත නොවි යනවා. මුහුණේ වර්ණයේ පැහැපත් වෙනවා. මුහුණ පමණක් මේ සකල ශරීරයේම වර්ණ සම්පන්න වෙනවා. ඒ වගේම සිතේ සමාධිය වැඩි දියුණු වෙනවා. සෙනිකව සිත සමාධි කර ගැනීමට උපකාර වෙනවා. මරණාසන්න මොහොතේ මනස හිනුවණින් ඉඳ ලැබෙනවා. මරණින් මත්තේ මේ ජීවිතයේ අරිහත්ත්වයේ සාක්ෂාත් නොකලේ නම් සුගතිගාමී වෙනවා. මතු භවයන්හිදී පවා හි ආනිසංස වින්දනය කරන්නන් බාටපත් වෙනවා. නිසා මේ කායගත සති භාවනාව වැළඳීමෙහිවත් පරිභෝග කිරීම අමෘතයේ වැළඳීමක් හා සමානයි කියන එක මේ දේශනාවේ සඳහන් වෙනවා. නිසා මහත්ම සංවේගයේ මහත්ම අර්ථය මහත්ම යෝගාක්ෂේමය සති සම්ප්‍රජඤ්ඤය ඥාන දර්ශනය මෙලව සැප මේ හිතසුව එවාගෙම විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම ආදී වූ අනේකානිසංස ගෙන දෙන බැවින් සෑම බෞද්ධයෙක්ම මේ භාවනා ක්‍රමයක් හදාරා සබා ගත යුතුමයි. මේ භාවනාවෙන් සමත වාසියෙන් වැඩිවීමෙන් පටික්කුල මාසයෙන් වැඩිවීමෙන් ප්‍රථම ධානයේ පමණක් ලැබෙනවා හේතුව පටික්කුල භාවනා අරමුණෙහි විතක්ක විචාර දෙක නොමැතිව ධ්‍යාන ලැබෙන්නේ නැහැ ප්‍රථම ධානයෙන් එහාට විචාරක ਵਿਚාරයන් ප්‍රහාණය වෙන බැවින් <clears throat> දෙවෙනි තුන්වෙනි ආදී ධ්‍යාන ලබන්ට පටික්කුල මනසිකාරයෙන් හැකි වෙන්නේ නැහැ. මේ ද්වත්හිංසාකාර කායගත සතියක් දසාසුභයක් කියන මේ සමත භාවනා 11න් ලැබෙන්නේ ප්‍රථම ධානයේ පමණයි. දිනක් මලියදේව මහරහතන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවකදී මල්ලක කියන රහතන් වහන්සේ නමක් සමීපයට ඇවිත් සාකච්ඡා කළා. පියා හිටියා ආයුෂ්මත් මලියේ දේවිස්තරයන් වහන්සේ මේ කාරණේ සිහි කරගන්න මල්ලක ඉස්තරයන් වහන්සේ කැමතිනම් උදේට එක ධ්‍යානයක් සවසට එක ධ්‍යානයක් බැගින් දත් හිංසාකාර ධ්‍යාන සමාදිනවා නම් අද මාසයක් යනවා 32 අවසන් වෙන්නේ සමහර විට එක දහසක් එක ධානයකින් එක දහසක් අනිත් ධානයකින් ඉන්නවා නම් මාසයක් ගත වෙනවා. ඒ මොකද මේ මල්ලක ස්වාමීන් වහන්සේ කෙන තමන් ගැනමයි. මල්ලක ස්වාමීන් වහන්සේ මේ දක්ඛින්සාකාරයේ කොටස් 32කින් ප්‍රථම ධාන 32ක්ම ලබාන සිටි රහතන් වහන්සේ නමක්. ඉතින් පේනවා කේසා ලෝමා ආදී එක එක කොටාසයකින් එක එක ප්‍රථම ධානයක් බැගින් ලබන්න පුළුවන් බව. එනිසා මේක සලක බැලුවොත් භාවනා කර්මස්ථාන 32ක් වෙනවා. දැන් අපි සලකා බලමු මේ දත්තිංසාකාර කායගත සති භාවනාව කොහොමද වඩන්ට උපදෙස් ලැබිලා තියෙන්නේ කියලා. මේ දත්තිංසාකාර භාවනාව ගැන පිටකත්‍රයේම සවිස්තරව තියෙනවා. විනය පිටකයේ තියෙනවා, සූත්‍රාන්ත පිටකයේ විශේෂයෙන් තියෙනවා, අභිධර්ම පිටකයේ තියෙනවා. එනිසා මේ දත්තිංසාකාර භාවනාව තුන් පිටකයේම සවිස්තරව දැක්වෙන භාවනාවක් බැවින් බොහෝ බෞද්ධයෝ මේක වඩන්න කැමති වෙනවා. ඒ නිසා මේ සම්බන්ධ පූර්ණ අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සම්බන්ධ විසුද්ධි මාර්ග ආදී පෞරාණික අර්ථකථාවල දක්වන උපදෙස් පෙළක්. දක්ෂින්සාකාර කර්මස්ථානයේ වඩන්නේ උද්ග්‍රාණ කෞසල්‍ය හතකුත් මනසිකාර කෞසල්‍ය 10කුත් ප්‍රගුණ කරගෙන තියෙන්න ඕනේ. උද්ඝාන කෞසල්‍ය කියන්නේ දැනගෙන ගැනීම. දැනගෙන ගැනීමේ ආකාර හතක් තියෙනවා. ඒ හත් ආකාරයෙන් මේක දැන ඉගෙනගෙන තියෙන්න ඕනේ. මානසිකාර කෞසල්‍ය කියන්නේ සිතින් ආවර්ජනා කරන්න පුහුණු වීම. සිතින් ආවර්ජනා කරන ආකාරය 10ක් තියෙනවා. ඒ සම්බන්ධ උපදේශ 10ක් තියෙනවා. එතකොට මෙහි සඳහන් වෙනවා සේ සප්තවිද උද්ඝාන කෞසල්‍ය හේවත් දැනගෙන ගැනීමේ ක්‍රම හත වචසා මනසා වන්නතෝ සංඨානතෝ දිසතෝ ඕකාසතෝ පරිච්ඡේදතෝ කියන ආකාර හතෙන් වචනෙන් මේ මේක ප්‍රගුණ කර ගන්න අවස්ථාවදී මේ හත් ආකාරي ගණගෙන තියෙන්න ඕනේ. වචසා කියන්නේ වචනෙන් මේක කියවන හැටි දැනගන්නට ඕනේ. මනසා කියන්නේ සිතින් ආවර්ජනා කරන ආකාරය දැනගන්නට ඕනේ. වන්නතෝ කියන්නේ කේසා, ලෝමා ආදි කොට්ටාසයන්ගේ සෑම දෙයකම පාට වර්ණය දැනගෙන තියෙන්න ඕනේ. සංකානතෝ ඒක එක කොට්ටාසයක හැඩහුරුකම දැනගෙන තියෙන්න ඕනේ. දිසතෝ ශරීරයේ නාභියෙන් උඩ උඩ දිශාව, නාභියෙන් යට යට දිශාව කෙනේ කොයි දිශාවකද මේ කොට්ටාස තියෙන්නේ කියලා දැනගෙන තියෙන්න ඕනේ. ඕකාසතෝ ඒ ඒ කොට්ටාස ශරීරයේ පිහිටි තැන් දැනගෙන තියෙන්නට ඕනේ. පරිච්ඡේදතෝ ඒ ඒ කොට්ටාසයන්ගේ සීමාව ඉම දැනගෙන තියෙන්නට ඕනේ. මේ සත් ආකාරයෙන් මේ කායගත සතිය සම්බන්ධ මූලික දැනීම ඇති කරගෙන ඊට පස්සේ තමයි භාවනාවට පටන් ගන්නෙ. භාවනා කිරීමේදී ආවර්ජනා කිරීමේ ලැබෙන උපදෙස් 10 යවනු අපි සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අනුකුබ්බතෝ නාතිසීගතෝ නාතිසනිකතෝ විච්ඡේප පටිභානතෝ පන්නත්ති සමතික්කමතෝ අනුකුබ්බ මුංචනතෝ අප්පනාතෝ තයෝච සුත්තන්තා කියලා ක්‍රම 10ක් තියෙනවා. එතකොට දැන් මේ දසාකාරයේ දැනගෙන ඕන මනස කාර්යයේවත් මේක සිතින් භාවනා කරන්නට දැන් අපි සලකා බලමු උද්ඝාන කෞසල්‍ය හත ගැන කෙටියෙන් වචසා කියන වචනෙන් සජ්ජායනා කිරීම. ත්‍රිපිටක ධාරී කෙනෙක් වුණත් මේ භාවනා මුලින් පටන් ගන්න ඕනේ වචනෙන් සජ්ජායනා කිරීමෙන්. දිනක් මලියේද මහරහතන් වහන්සේ වෙත පැමිණියා භාවනා කමඨහන් වඩන්න ස්වාමීන් වහන්සේලා දෙනම. ඒ දෙනමට තුන් පිටකෙන් පිටක දෙකක් තරම් පාඩම් තියෙනවා. ඒ කාලේ කටපාඩමින් ධර්මයේ ජීන කාලෙනේ පොත්පත්වල නැහැනේ. ඉතින් මේ ත්‍රිපිටකයෙන් ත්‍රිපිටකයෙන් පිටකක් දෙකක් තරම් කටපාඩම්. ඉතින් මේ දෙනම ඇවිල්ලා කර්මස්ථාන ඉල්ලුවා. ඉතින් උන්වහන්සේලාට මොනතරම් හොඳින් මේ වචන ප්‍රගුණ නැද්ද? නමුත් එම මලියදේ මහරහතන් වහන්සේ උපදෙස් දුන්නා ආශ්මතුන් වහන්සේලා මේ කර්මස්ථානයේ මාස 4ක් වචනේ සජ්ජහායනා කරන්න කිව්වා. එයින් පැහැදිලි වෙනවා මේක හැම කෙනෙක් පළමුවෙන් සජ්ජහායනා වශයෙන් ප්‍රගුණ කරන්නට ඕනේ. හැබැයි මේ ස්වාමින් වහන්සේ දෙනම මහා භාග්‍යවන්තයි මාස හතරක් වචනේ සජ්ජායනා කරද්දීම සෝවාන් මාර්ගඵල අධිගමනය කළා. ඉතින් ඒ වාගේ සෑම කෙනෙක්ම වචනේ සජ්ජායනා කරන්න ඕන මුලින්. කොහොමද ඒ කරන්නේ? ඉස්සර වෙලා 32 කටපාඩම් කරගන්නවා අර්ථ වශයෙන් නෙමෙයි වචන වශයෙන් පමණක්. ඒ 32 මුල සිට අගට අග සිට මුලට අනුලෝම ප්‍රතිලෝම ආදී ක්‍රම තියෙනවා විශේෂයෙන් මාස 6ක් යනවා ඒ සජ්ජහායනා සීරසය නිමෙවෙන්නේ. ඒක සැලස්ම මෙහිමයි. කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන්නහාරෝ අට්ඨි අට්ඨිමින්ජා වක්කං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං මත්තලුංගං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං මේම මුලසිත අගට දින පහක්ම උදේට දසවාරයක් දවල්ට දසවාරයක් සවසට දසවාරයක් කියලා දවසට 30 වාරයක් කියවන්නට ඕනේ. හැබැයි 30 වාරය කිව්වේ අඩුම ප්‍රමාණයයි. තමාට කාලේ තියෙනවා නම් තමාට පුළුවන්කම තියෙනවා නම් ඒ දසවාරය නෙමෙයි එකවරට 100ක් වරක් කියමත් වරදක් නැහැ ඒක වැදගත් වෙනවා. කියන්න කියන්න ප්‍රගුණ භාවය වැඩෙනවා. මේ කිව්වේ අඩුම ගණනේ. දැන් දවස් 3 විතක් ආහාර ගන්න කෙනෙක් එකාර වේලක් නොගතර පාඩුවක් නැහැ. නමුත් මේ භාවනාව දාසේ තුන් විතක් තුන් වාරක් කොඩවාම කරන්නට ඕනේ. අඩුම ගානේ එක වේලට 10 වාරයයි. උදේට 10යි, දවල්ට 10යි, රාත්‍රියට 10යි. එතකොට මෙහෙම අනුලෝම වාසියෙන් 32 දවස් 5ක්ම වචනින් කියවනවා. ගොඩාක් ශබ්ද නගන්නේ. තමන්ට ඇහෙන්න පමණයි. තමන්ද තමන් කියන වචනේ ඇහෙන්න පමණයි මේක කියවන්නේ. ඊළඟට පටිලෝම වාසයනොත් මුත්තං ලසිකා සිංහානිකා හේලෝ වාසා අස්සු මේ දෝසේ දෝ ලෝහිතං පුබ්බෝ සෙම්හම් පිත්තං මත්තුලුංගං කරීසං උදරියං අංකගුණං අන්තං පප්පාසම් පිහකං කිලෝමකං යකනං හදයන් වක්ඛං අට්ටි මිඤ්ඤා අට්ටි නහාරු මන්සං තචෝ දන්තා නඛාලෝමා කීසා මෙම අගසිත මුලට ඒකට කියන්නේ පටිලෝම පටනෝ වශයෙන් දවස් 5ක්ම අර විදිහට වචනින් කියවන්නට ඕනේ. උදේ වරුවට දසවාරයයි, දවල් වරුවට දසවාරයයි, සන්ධ්‍යාට දසවාරයයි. එතකොට මෙහෙම දවස් 5ක් පටිලෝම. නැවත අනුලෝම වශයෙන් මේ පටනෝ වශයෙන් දෙකම දවස් 5ක් බැගින් සජ්ජායනා කරන අවචරින්. දැන් අතුර 32 අනුලෝම පටලෝම වශයෙන් කියවන්න ඔක්කොටම කාලය යනවා දවස් 15ක්. අද මාසයක් යනවා. ඊළඟට බෙද ගන්නවා කොටස් 6කට මේක. තච පංචකය, වක්ක පංචකය, පප්පාස පංචකය, මත්තුලුංග පංචකය මේද චක්කය මුත්ත චක්කය කියලා. මෙහිම කියන මේ කොටස් 6 බෙදා ගන්නවා. බෙදාගෙන පළමුවෙන් තච පංචකය ගන්නවා. දැන් අර 32ම 1015ක් වචනින් කියවලා ඊට පස්සේ ගන්නේ මුල්ම පංචකයයි. සත්‍ය පංචකයේ. ඉතින් කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ මෙහෙම දවස් පහක්ම ඒ වචන පහ පමණක් භාවිතා කරනවා එක වාරයට අඩුම ගානේ 10 වාර බැගින් දවසට 30 වාරයක් ඊළඟට තචෝ දන්තා නඛාලෝ මාකේසා අගසිට මුලට ඒ පහ දවස් පහක් සජ්ජායනා කරනවා නැවත කේසා ලෝමා නඛා දන්තා සචෝ සචෝ දන්තා නඛා ලෝමා කේසා මෙහෙම දවස් 5යි දැන් සත්‍ය පංචකයටම දවස් 5ක් ගත 15ක් ගත වෙනවා ඔය වගේම ඒ 15 ඉක්මවලා ඊළඟ දානවා වක්ක පංචකය ඊළඟ දවස් 5ක්ම මන්සන්නහාරෝ අත්ති අත්තිමින්ජා වක්කං කියලා දවස් 5යි වක්කං අත්තිමින්ජා අත්ති නහාරෝ මන්සං කියා දවස් 5යි මන්සන්නහාරෝ වත්ති අත්තිමින්ජා වක්ඛං වක්ඛං අත්තිමින්ජාතේ නහාරෝ මන්සං කිය අනුලෝම ප්‍රතිලෝම දෙකම 15යි. එතනත් 15ක් ගත වෙනවා. දැන් මාසයකමාරක් ගත වෙන ওই ටිකටම. ඊළඟට කේසාපටන් වක්ඛං දක්වා කොටස් 10ම අනුලෝම 15යි, ප්‍රතිලෝම 15යි, අනුලෝම ප්‍රතිලෝම 15යි. එතනත් 15ක් යනවා මාස දෙකක් කිරිනවා. ඊළඟට පප්පාස පංචකේ හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං කිය අනුලෝම දවස් 5යි. පප්පාසම් පිහකම් කිලෝමකම් යකනං හදයන් කිය පරිලෝම දවස් 5යි. අනුලෝම පරිලෝම දවස් 5යි. එතනත් අද මාසයක් ගත වෙනවා. දැන් මාස දෙකමාරයි. ඊළඟට කේසාපටං පප්පාසන් දක්වා කොටස් තුනම අනුලෝම දවස් 5යි කොටස් තුනම පටලෝම දවස් 5යි කොටස් තුනම අනුලෝම පටලෝම දවස් 5යි දවස් 15ක් යනවා ඒකට දැන් සියල්ල මාස 3ක් යනවා ඔය කොටස් තුන ප්‍රගුණ වෙන්නේ ඊළඟට ගන්නේ මත්තලුංග පංචකය ඒකේ අන්තං අන්තගුණං උදරියං කරීසම් මත්තලුංගං අනුලෝම දවස් 5යි මත්තලුංගං කරීසං උදරියං අන්තගුණං අන්තං පටලෝම දවස් 5යි නැවත අනුලෝම ප්‍රතිලෝම 15යි ඒකට 1015යි දැන් මාස 3මාරයි නැවත මුල කේසා පටන් මක්තලුංගන් දක්වා කොටස් 4 මික්කාසු කරලා අනුලෝම දවස් 5යි ප්‍රතිලෝම දවස් 5යි අනුලෝම ප්‍රතිලෝම දවස් 5යි දැන් මාස 4ක් යන ওই කොටසට ඊළඟට ගන්න මේද චක්කය ඒ කියන්නේ පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මීදෝ එම අනුලෝම දවස් 5යි මේ දෝ සේදෝ ලෝහිතම් පුබ්බෝ සෙම්මම් පිත්තං පටලෝම දවස් 5යි නැවත අනුලෝම පටලෝම දවස් 5යි දවස් 15යි දැන් මාසය 4මාරයි ඊළඟට ගන්නේ හේසාපටං මේදෝ දක්වා මේදෝ දක්වා දවස් 5ක් අනුලෝම කරනවා දවස් 5ක් පටලෝම කරනවා දවස් 5ක් අනුලෝම පටලෝම කරනවා දැන් ඒතකොට මාස 5ක් සම්පූර්ණයි. ඊළඟට ගන්නේ මුත්තචක්කම්. අන්තිම කොටස. ඒ කියන්නේ අස්සූ වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං. දවස් 5ක් අනුලෝම. මුත්තං ලසිකා සිංහානිකා කේලෝ වසා අස්සූ. පත්ලෝම දවස් 5යි. නැවත අනුලෝම පත්ලෝම දවස් 5යි. එතන අද මාසයයිනේ. නැවතත් අර මුලින්ම වගේ කේසාපතම් මුත්තන් දක්වා දවස් 5යි මුත්තන් සිට කේසා දක්වා පරිලෝම දවස් 5යි අනුලෝම පරිලෝම දවස් 5යි දැන් මාස 6ක් පිරෙනවනේ ওই වෙනකොට දැන් මේ 6 මාසයක් තිස්සේ වචනින් සජ්ජහනා කරනවා හැබැයි මේ සජ්ජහනා කිරීමේදී ඊළඟ කොටස් ගැන හැඟීමක් ඇති වෙනවමයි ඒ කියන්නේ දැන් වන්නතෝ, సంతානතෝ, දිසතෝ, ඕකාසතෝ, පරිච්ඡේදතෝ ඒ කොටස් කල්යත් ඉගෙන ගන්නවානේ ගුරුවරයා ළඟ ගුරු උපදේශයත් ඉගෙන ගන්නට ඕනේ. එතකොට කේසාවේ වර්ණය, කේසාවේ සටහන, කේසයන්ගේ පිහිටි දිශාව, කේසයන් පිහිටි ස්ථානය, කේසයන්ගේ සීමාව මේ ඔක්කොම වැටහෙන්න පටන් ගන්නවා. එතකොට මේ වැටහීම නිසා එතෙන්දී සිතේ සමාධියක් ඇති වෙනවා. එතෙන්දී සමාග තමාට කොටස් වැටහීම වර්ණ సంతාන දිශාවකාශ වශයෙන් වැටෙනකොට ඒකට කියන උග්ඝහ නිමිත්ත කියලා. ඒ වැටෙහිම උග්ඝහ නිමිත්ත. ඊළඟට ඒ කොටස් ඊටාම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. පේන්නකේ ඒ පටික්කුල වශයෙන් වැටෙහෙන්න පේන්න පටන් ගන්නවා. පටික්කුල වශයෙන් වැටීමට කියනවා පටිභාග නිමිත්ත කියලා. ඒ පටිභාග නිමිත්ත පටික්කුල අරමුණේ ප්‍රථම ධ්‍යාන වශයෙන් සිත සමාධිමත් වෙනවා. දැන් අපි සලකා බලමු මනසා දැන් වචසා සජ්ජායනා නෙමෙයි කිව්වේ ඊළඟ මනසා. මනසා සජ්ජායනාටත් මේ වගේ මාස 6ක් නියමිතයි. ඒ කියන්නේ දැන් මුලින් සඳහන් කළා වචනෙන් සජ්ජා ප්‍රගුණත්වයක් ලැබෙනවා. ඒකයි මේ වචනින් සජ්ජායනා කිරීමේ ප්‍රයෝජනය. අනික් කාණේ තා වැදගත්ම කාණේ මේකයි. මේ පටික්කුල මානසිකාරයෙහි හිත රැඳෙන්නේ නැහනේ. හිත රැඳෙන්නේ හේතුව පිළිකුල් අරමුණ බල බලා ඉන්න කවුරුත් කැමති නැහනේ. ඒක නිසා මේ පිළිකුල් අරමුණු 32 වෙන වෙනම අනුපිළිවෙලෙන් බලාන මෙනෙහි කරන යනකොට යම්කිසි එකක් සමාත තදින් වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒක තෝරා ගැනීම සඳහා තමයි 32 මත අපට අවශ්‍ය වෙන්නේ මුලින්. හැබැයි මේ මානසිකාර කෞසල්‍යයේදී ඒ සම්බන්ධ පැහැදිලි කරුණු ඉදිරිපත් වෙනවා. එතකොට මනසා කියන මේ සිතින් ආවර්ජනා කිරීමේදී අර වත්මින් සජ්ජහානාක්‍රිය මහෝපකාරී වෙනවා. ඉතින් මනසා සජ්ජහානාවේදී තමයි මේ කියන දස ආකාර අර්පණා කෞසල්‍ය නැත්නම් මානසිකාර කෞසල්‍ය අවශ්‍ය වෙන්නේ. මොනවද? අනුකුබ්බතෝ දැන් මේ 32 අනුලෝම ප්‍රතිලෝම අපි කිව්වනේ. ඒවා තනින් තනින් අතහරින්න නැතුව අනුපිළිවෙලින්ම අනුලෝම ප්‍රතිලෝම කියවන්නට ඕනේ. ඒ අනුලෝම පරිලෝම අනුපිළිවෙලින් එකක් දෙකක් ඉක්මවන්නේ නැතුව වරද්දවන්නේ නැතුව කීම තමයි අනුකුබ්බතෝ කියලා සඳහන් වෙන්නේ. ඒක මෙනෙහි කිරීමේදී විශේෂයි. අනුපිළිවෙලින් මෙනෙහි කරන්නට ඕනේ. නාතිසීගතෝ ඊතා ඉක්මන් නොවි සිතින් ආවර්ජන කරන්නට ඕනේ. ඉක්මන් වුණොත් මේ වැටෙන්නේ නැතුව යනවා. ඉක්මන් වෙන්නේ නැතුව කිවන්නට ඕනේ. නාති සනිකතෝ බොහෝ ප්‍රමාණ විය යුතුයි. බොහෝ සෙයින් පානම් පමා වෙනවා නම් හිත විසිරී යනවා. වෙන වෙන අරමුණු ඔස්සේ හිත යනවා. ඒක නිසා ඉක්මන්ද නොවි, පමාද නොවි, සාන්තව තේලියෙන් තේලියට අනුපිළිවෙලින් මෙනෙහි කරන්නට ඕනේ සිතින්. ඊළඟට වික්කීප ප්‍රතිබාහනතෝ ඒ කියන්නේ තමාගේ සිත නොයෙක් නොයෙක් දේවල් වෙත විසිරී යන්න පුළුවන්. ඒවෙන් වළක්වා ගන්නට ඕනේ. ඒ සඳහා සිහිය පිහිටුවා ගන්නට ඕනේ. සිහිය පිහිටුවා ගන්නට ඕනේ කියන්නේ එකම කාරණේ වුණත් වැඩි වේලාවක් කියවන්න හිතේ පුරුදු වෙන්න ඕනේ. ඒකට හිතට අතරක් නැහැ. අපි හිතමු දැන් කේසා, ලෝමා, නඛා, දන්තාවම නැවතිල්ල කියනවානේ. කියනකොට සමාත හිතෙන්න පුළුවන් මේක අතරින් අතර හිත දුවන්න පුළුවන් බැවින්. කේසා කියනකොට කේසා කේසා කේසා කේසා කේසා එක වැඩි වේලාවක් ඉතින් කියනවා. ඊළඟ ලෝමා ලෝමා ලෝමා ලෝමා වැඩි වෙලාවක් කියනවා. එතකොට හිතට එහා මෙහා දුවන්න වෙලාවක් නැහැ. ඒ වෙලාවක් නැති නිසා විච්ඡේද ප්‍රතිබාහණය කියන්නේ හිත විසිරීම වලකිනු. ඒ වගේම පන්නත්ති සමතික්‍රමනතෝ අනුපුබ්බතෝ මේ අනුපුබ්බ මුංචනතෝ අනුපුබ්බ මුංචනතෝ කියන්නේ දැන් මේ 32 මුල සිට අගට අග සිට මුලට පංචක වාදී වශයෙන් කියාගෙන යනකොට හිතින් යමක් යමක් වැටෙන්නේ නැතුව වැඩි යමක් වැටෙනවා. වැටෙන්නේ නැති එක අත්හරින්නට ඕනේ. වැටෙන එක ගන්නට ඕනේ. ඒ නිසා වැටෙන එක ගැනීම තමයි අනුකුබ්බ මුංචනතෝ කිව්වේ. සමාත අනුපිළිවෙලින් මෙනෙහි කරන යාමේදී වැටෙන්නේ නැති එක අත්හැරලා වැටෙන එක ගන්නවා. ඊළඟට පන්නත්ති සමතික්කමනතෝ දැන් මේ වැටෙන එකේ වැටෙන කොටසේ පාටත් පේනවා, හැදරුවක් පේ, හැදහුරුකමක් පේනවා, පිහිටි දිශාවක් පේනවා, පිහිටි තැනක් පේනවා, ඒක ඉමත් පේනවා නම් එතකොට අන්න උග්ඝහ නිමිත්ත එතන පහළ වෙලානේ. එතන ඉගෙනීම හරි. එතන අධ්‍යයනය හරි. දැනීම හරි. ඊළඟට තියෙන්නේ කුමක්ද? එතෙන්දි ගණනවා පටික්කුල සංඥාව. ඒකකක් පාසා පාටින් පිළිකුලයි සතහනින් පිළිකුලයි ගන්ධයෙන් පිළිකුලයි ආශ්‍රිත කුණපයන්ගෙන් පිළිකුලයි පිහිටයන් වශයෙන් පිළිකුලයි. ඒ පිළිකුල වැටෙනකොටම හිත සමාධි වෙනවා. අන්න ඒකට කියනවා පන්නත්ති සමතික්කමනතෝ දැන් කේසා ලෝමහම කිය කියටි නම් කිව්වනේ ඒ නම අවශ්‍ය වෙන්නේ ඊට පස්සේ නම අවශ්‍ය වෙන්නේ මේක වර්ණයෙන් පිළිකුලයි සටහනෙන් පිළිකුලයි කියන අවශ්‍ය වෙන්නේ ඒවා පේනවා හිතට අරමුණු වෙනවා පාට පේනවා. ඒ පාට අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි කියලා හිතේ වැටහීම ඇති වෙනවා. ගන්ධය අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි කියලා වැටහීම ඇති වෙනවා. ඒ වගේම හැඩහුරුකම නිසා, ඒ වගේම පිහිටි තැන නිසා, ඒ වගේම ආශ්‍රිත වෙනත් කුණපයන් නිසා පිළිකුල බව වැටහෙනවා. ඒ වැටහීම නිසා වෙන කිසි වචනයක් නෙමෙයි ඒක එක කොටාසල නම නෙමෙයි. ඒතර කියන්නේ පටික්කුල වචනයයි. පාලියෙන් නම් පටික්කුල පටික්කුල පටික්කුල කියනවා. සිංහලෙන් නම් අපේ තමන්ගේ භාෂාවෙන් පිළිකුලයි පිළිකුලයි කියලා කියනවා. ඒ පිළිකුල හරියට වැටෙනකොට මෙන්න ප්‍රතිභාග නිමිත්ත. ඒ ප්‍රතිභාග නිමිත්ත උඩ උපචාර සමාධිය ඇති වුණා. ඒ ප්‍රතිභාග නිමිත්ත පේළියට මෙනෙහි කරන යනකොට මෙන්න ප්‍රථම ධානා අර්පණාව ලැබෙනවා. හිතාරක ਵਿਚාර ප්‍රේත සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන අර්පණාව පහළ වෙනවා. මේ ප්‍රථම ධාන අර්පණාව පහළ වීම ශනිකයි. නැවත නැවතත් මේ පටික්කෝලේ මෙනෙහි කරනකොට නැවත නැවත ප්‍රථම ධානයේ සිටී අර්පණා සමාධි බවටපත් වෙනවා. ඊට පස්සේ ප්‍රථම ධානය වසී භාවයට පමුණවා ගන්න ඕනේ. ඒ දැන් කේසාරමුණේ නම් මේ ප්‍රථම ධානය ලැබුණේ ඒ කේසාරමුණේ ලැබුණු ප්‍රථම ධානය ආවර්ජන සමාපජ්ජන අදිඨාන බුත්තාන පච්චවේකන කියන අංග පහෙන් වසී භාවයට පමුණවන්නට ඕනේ. ආවර්ජනා කියන්නේ දැන් කේසා කියන අරමුණේ නම් මේ වැටුනේ පටික්කෝලය මේ පටික්කෝලයේ අරමුණු වේවා පටික්කෝලයේ මේ හිතේට අරමුණු වේවා එළඹ සිටේවා කියලා පටික්කෝල මානසිකාරයේ එළඹ සිටේවා කියලා අදිස්ථාන කරනවා. එතකොට මේ පටික්කුල අරමුණේ ප්‍රථම ධානය අර්පණාගත වේවා කියලා සමාව දිනවා. එතකොට මේ දෙක මුලින් පුරුදු කරගන්නවා. මේ පටික්කුල අරමුණේ ප්‍රතිභාග නිමිත් එළඹ සිටීමා කියන එක ආවර්ජනාවයි. ප්‍රථම ධානයේ සමාධිගත වේවා කියන එක සමාපජ්ජනීයට මුලපිරීමයි. ඊට පස්සේ හිත සමාධිගත වෙනවා. ඉතින් සමාධිගත වුණා වේලාව නියම කෙරුවේ නෑ තව. ඉතින් විනාඩි දෙකක්, විනාඩි පහක්, විනාඩි 10ක් තියෙන්න පුළුවන්. එහෙම තිබිලා ඊට පස්සේ තුන් ආකාරයෙන්ම වශී කරගන්නවා. ඉස්සලා වර්ජනා කරනවා පටික්කෝල අරමුණේ ප්‍රතිභාග නිමිත්ත එළඹ සිටීවා ප්‍රථම ධානයේ අර්පණා වශයෙන් සමාධිගත වේවා විනාඩි දෙකක් පවතිවා නැත්නම් විනාඩි පහක් පවතිවා කියලා වේලාව නියම කරගන්නට ඕනේ. ඒ වේලාව නියම කර ගැනීමන කියන අදිත්‍යානා කියලා. දැන් එතකොට ආවර්ජන සමාපජ්ජන අදිත්‍යාන තුන පුරුදු කරගන්නවා. ඊට පස්සේ හතරවෙනි වශීතා පුරුදු කර ගන්නවා. ඒ කියන්නේ පටික්කෝලාර්මුණේ ප්‍රතිභාග නිමෙත් එළඹ සිටීවා ප්‍රථම ධ්‍යාන අර්පණාවෙන් සමාධිගත වේවා මෙතෙක් වේලා පවතිවා මෙතෙක් වේලාවේදී නැගිටීමට හැකි වේවා ඒකට කියන නැගිටීමේ අවශ්‍යතාව තමයි වුට්ටානා කියන වශීතාව එතකොට කෙටි කෙටි වේලාවකින් නැගිටින්න පුරුදු වීමයි එතන බලාපොරොත්තු වෙන්නේ එතකොට ආවර්ජන සමාපජ්ජන අදිඨාන ගුට්ඨාන කියන හතරම ප්‍රගුණ වුණාට පස්සේ පච්චවේකනා කියන වසීතා පුරුදු කරගන්නවා. මුලින්ම පච්චවේකනාව කරන්නේ නැහැ. පච්චවේකනා කියන්නේ ධානාසිතේ ධානාංග පහ ආවර්ජනා කිරීමයි. දැන් මෙතෙක් වේලා පැවති මේ ප්‍රථම ධාන අරමුණෙහි පටික්කුල අරමුණෙහි විචාරකය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව පැවතුන හැටි තමන්ගේ හද సంతාණයට යොමු වී මෙනෙහි කරන්නට ඕනේ. ඒ කියන්නේ අරමුණට නැංවීමේ විචාරකය, අරමුණෙහි ඇසිරීමේ විචාරය, අරමුණේ සිත පිනවීමේ ප්‍රීතිය, අරමුණේ සිත සපවත් කිරීමේ සුඛය, අරමුණේ සිත පිටනයා දෙන ඒකාග්‍රතාව. මේ පහ වෙන වෙනම ප්‍රතිවීක්ෂා කරන්නට ඕනේ. එතකොට ඊළඟට සම්පින්දණය කොට පහම ප්‍රතිවික්ෂා කරන්න. මේ විචාරකයේ මේ විචාරේ ප්‍රීතිය සුඛේ ඒකාග්‍රතාව කියලා වෙන වෙනම ඉස්සලා බලලා ඒක එකට සම්පින්දණය කරලා බලන්නට ඕනේ. දැන් මෙහෙම ඒ ප්‍රථම ධානය ලැබුවානේ. ප්‍රථම ධානය ලැබුවාට පස්සේ එක පාට ඊළඟ එකට හැරෙන්නේ මේ ආකාර පහෙන්ම හොඳ හැටි ප්‍රගුණ කරලා සියවර දහස්වර ඒ සමාධියට සමවදින්නට ඕනේ. ඒක සමාපatti වාගේ පුරුදු කරන්නට ඕන. ඉතින් Taman කැමති නම් පැය, පැය දෙක, පැය හතරක්, පැය අටක් ඒ තරම්ක වරුවක් දවල්ක් ඔය විදිහට හරි ඒ ධ්‍යානයේ සිටින්න පුරුදු වෙන්නට ඕන. එතකොට ඒ ධ්‍යානෙ හොඳෝ ඇති වසීභාවයටපත් වුනහම ඊළඟ කොටාසයක අර ප්‍රථම ධ්‍යාන උපදවනවා. ඉතින් පස්සේ යෝගාවචරයට ලේසි වෙනවා. දැන් අර කලින් අමතක කර දමාපු කොට්ටාසවලදී පවා ප්‍රථම අධ්‍යාන ලබන්න දැන් පුළුවන්. ඒ මොකද නීවරණ යටපත් වෙලා පංච නීවරණ යටපත් වෙලා ඒ නීවරණ යටපත් වීම නිසා කොට්ටාස 32කින් ඕනෑම තැනකින් දැන් අර්පණාව ප්‍රථම ධ්‍යාන අර්පණාව ලබන්න පුළුවන්. එතකොට දැන් අපි සලකා බලමු අප්පනාතෝ කිවේ ප්‍රථම ධ්‍යානේ සමාපත්තියට ගැනීමයි සමනදීමයි. ඊළඟට ප්‍රයෝජ සුත්තන්තා බුද්ධ දේශනා තුනක් මෙතෙන්දී මතක තබා ගන්න තියෙනවා. ඒකට කියන අදිචිත්ත සූත්‍රය, සීතී භාව සූත්‍රය, බොජ්ජංග කෝසල සූත්‍රය කියලා. හැබැයි තුනෙන් කියවෙන්නේ බොහෝ සමාන තේරුම්. නමුත් සූත්‍ර තුනක් එතන තියෙනවා. ඒ කියන්නේ භාවනා කරන යෝගාවචරයා දැනගෙන තියෙන්න ඕනේ උපදේශ ටික. අදිචිත්ත සූත්‍රයෙන් කියවෙන්නේ භාවනා කරන යෝගාවචරයා තමාගේ සිත පිළිබඳව තේරුම් අරන් තියාගන්නට ඕනේ. තමාගේ සිතේ මේ සමාධියම නිතරම පැවැත්වුවා නම් ඒකෙන් හිත ලීන බවටපත් වෙනවා, තීන මිද්දේට ලං වෙනවා. නීවරණයකට සමීප වෙනවා, මන්දෝත්සාහි භාවය ඇති වෙනවා. නිසා හැම විටම සමාධියෙන් ඉන්න එපා කියනවා. සමාධි නිමිත්තම නිහි කරන්න එපා. ඒකේ තේරුම මේකයි. දැන් සමාධියක් ලබාගත් යෝගාවචරයා සමාධියෙන් නැගිටින එක විදර්ශනා කරන්නට ඕන. ඒක විදර්ශනා කිරීම නිසා ඒ සමාධිය ඇලෙන්නේ නැති වෙනවා. මේ සමාධිය කෙරෙහි නිකාන්තිය කියලා එකක් තියෙනවානේ. ධර්මයේ කෙරෙහි නිකාන්තිය, ධ්‍යාන නිකාන්තිය ඕක යටපත් කරන්නට ඕනේ. මේ සමාධි වැඩිවේ මං කියලා කෙනෙක් නෙමෙයි, පුජ්‍යලයක් නෙමෙයි. සමාධිය වැඩිවේ නාම රූප දෙකක්. ඒ නාම රූප ශණයක් ශණයක් පාසා ඇතුව නැතුව ගියා ආදි වශයෙන් පොදු විනුත්. ඒ වගේම ධ්‍යාන සිතේ ධ්‍යාන සිතේ තිබෙන ධ්‍යානාංග පහ ධ්‍යාන සංප්‍රයුක්ත ධර්ම 34 ඔක්කොම එකක් ගානේ හරවන්න ඕනේ ත්‍රිලක්ෂණියට විදර්ශනාට හරවන්න ඕනේ එතකොට ඒ යෝගාවචරයා ධ්‍යාන නිමිත්තේම රැඳී බැඳී සිටින්නේ නැහැ එතකොට ඒ යෝගාවචරය හැම විටම හැම දෙයක් කෙරේ ඇලෙන්නේ නැති කෙනෙක් බවට මධ්‍යස්ථ කෙනෙක් බවට පත් වෙනවා ඒකට කියනවා පළවෙනි උපදේශය ඒකට කියන සමාධි නිමිත්ත හැම විටම වෙනෙහි නොකළ යුතුයි. අනික පග්ඝහ නිමිත්ත. පග්ඝහ කියන්නේ හිතේ රුකුල් දීම. හිත දිරිමත් කිරීම. දැන් සමාත හිත දිරිමත් කර කරමින් ඉන්නවා නම් හිත විසිරී යනවා. වීර්ය වැඩි වෙනවා. වීර්ය වැඩිනකොට සමාධිය බිඳෙනවා. නිසා වීර්ය සමභාවයෙන් තියා ගැනීම දෙවෙනි උපදේශයයි. අනික උපේක්ඛා නිමිත්ත. දැන් සමහර විට වීර්ය ලිහිල් වෙලා සමාත වීර්ය වැඩි වෙලා ඉතින් උපේක්ෂාව හිතියොත් එතෙන්දිත් පිරිහෙනවා. නිසා මේ වීර්ය වැඩි වෙනකොට මේ වීර්ය වැඩි වුණා කියලා දැනගන්නට ඕනේ. වීර්ය අඩු වෙනකොට අඩු වුණු බව දැනගෙන එහිදී උපේක්ෂාව මධ්‍යස්ථ භාවයේ පවත්වන්නට ඕනේ. මෙන්න මේ උපදේශ තුන කියනවා අදිචිත්ත සූත්‍රය. ඊළඟට තියෙනවා සීතී භාව සූත්‍රය. අනුත්තර සීතී භාවය කියන්නේ ධ්‍යාන ලැබීමෙන් ලැබෙන සීතී භාවය, සිසිල් භාවයක්. මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමෙන් ලැබෙන සිසිල් භාවයක්. එතන ප්‍රධාන වශයෙන් කියවෙන්නේ නිවන. එතකොට අනුත්තර සීතී භාවය ලබන්නට නම් වරින් වර තමාගේ සිත ලීන වෙනකොට කියන්නේ කම්මැලි වෙනකොට දිරිමත් කරන්නට ඕනේ. ඒකට කියනවා පග්ගහණේ කියලා. සමාධිත විසිරී යනකොට එතෙන්දී තමාගේ සිත සාන්ත බාට පමුණවන්නට ඕනේ. ඒකට කියනවා නිග්ගහණේ කියලා. සමාත සමාත භාවනා කර්මස්ථානයේ රසවත් බවක් නැති වෙනකොට මන්දෝත්සාහය වෙනවා. එතෙන්දි බුදු ගුණ සිහි කරමින්, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරමින් තමන්ගේ සිත උනන්දු කරගන්න ඕන එක නිසා සම්පහන්සනී කියලා. ඒ වගේම වීරිය අඩුත් නැතුව, වැඩිත් නැතුව යහපත් ධානාරමයේ පවතිනකොට තමන්ගේ සිත අධ්‍යුපෙක්කණී කියන මධ්‍යස්ථ භාවයෙන් බලාගෙන මෙනෙහි කරන්නට ඕනේ. ඒ වගේම ඊළඟට කියනවා පණීතාදි මුත්තිකෝ ලෞකික ආශා නොකොට මඟඵල නිවන් ගැනම සිත පිහිටුවා ගන්නට ඕන. ඡන්දය තියා ගන්නට ඕන. අනිකක නිබ්බානාදි රසෝ ලෞකික අපේක්ෂාවෙන් තොරව නිර්වාණීම සිත් පිහිටුවා ගන්න අරමුණු කරන්න ප්‍රාර්ථනා කර ගන්න ඕන. මෙන්න මේ කාරණා 6 සිතේ දරාගෙන භාවනා වඩන්නට ඕන. අනික තමයි බොජ්ජංග කෝසල්ල. ඒ කියන්නේ අපේ සිතේ තියෙනවානේ වැඩෙන ධර්ම බොජ්ජංග හතක්. දැන් මේ භාවනාවෙන් බොජ්ජංග හත වැඩෙනවා. එතෙන්දී යම් වෙලාවක හිතේ වීරිය වැඩි වුණොත් එහෙම එතෙන්දී ධම්ම විචේ විරිය පීති කියන තුන වැඩි යුතුයි. ඒක වඩනකොට හිත මේ වීරිය වැඩි වෙනවා. එතෙන්දී වඩන්න ඕනේ පස්සද්දි සමාධි උපේක්ඛා. මේ තුන වැඩනකොට අන්න වැඩි වෙච්ච වීරිය සමභාවයට එනවා. ඒ වගේම යම් වෙලාවක හිත ලීන බවට, ඒ වගේම මන්දෝත්සාහි බවට, අලස බවටපත් වෙනවා නම් එතෙන්දී පස්සද්ධි සමාධි උපේක්ඛා නොවඩා ධම්මයේ විරිය පීති කුණ තුන වඩන්නට ඕනේ. ඉතින් මේ බොජ්ජංග භාවනා සම්බන්ධ වෙනම දේශනාවක් කරෙන්නට ඕනේ. මේ කියන්නේ මේ සූත්‍ර දේශනා කෙටි අදහසයි. දැන් මෙහෙම සිත විසිරියන්ට නොදී, උද්දච්චයට නොදී, නීනමෙන් නොදී සමභාවයට පමුණවා ගැනීමයි මේ සූත්‍ර තුනීමේ උපදෙස් දුන්නේ. ඊළඟට සඳහන් වෙනවා මෙන්න මේ දසවිධ මානසිකාර කෞශල්‍ය පුරුදු වෙච්ච යෝගාවචරයා අර ද්වත්ින්සාකාරය වචනෙන් 6 මාසයක් සිතින් 6 මාසයක් මෙසේ අවුරුද්දක් ප්‍රගුණ කරගත්තාම අර වර්ණ సంతාන දිසා ඕකාශ පරිච්ඡේද කියන කර්ම පාණි පහනොත් වර්ණ సంతාන ගන්ධ ආසය ඕකාස කියන පටික්කුල පහිනුත් Taman ප්‍රගුණ කරගන්නට ඕනේ. ඉතින් ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් කරන්න අපි කාලය ගන්නෑ. මම බොහොම කෙටියෙන් ඒ ගැන හැඳින්වීමක් කරනවා. අපි ගන්නමු සත්‍යපංචකේ දැන් සත්‍යපංචකේ අරගෙන එහිදී හේසාලෝමා නකාදන්තා තචෝ කියන එකක් පාසා අත්ථීමස්මින් කායේ කේසා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි හිස සමමත පිහිටි දෙකෝටි 50 ලක්ෂයක් පමණ වූ හිසකේ නම් කුණප කොටසක් ඇත්තේය අනකේසා අත්ති කියන වචනේ කෙටි තේරුම මේ කයෙහි කේසයෝ වර්ණයෙන් අද්දාරිට්ඨක හේවත් ගස් පෙනල ඇටමින් අතිසයින් කළු පාට ඇත්තාහ සතහනින් කිතුල් කෙඳි වැනි සතහන් ඇත්තාහ දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියාහ. පිහිටි තැන් වශයෙන් ඉදිරියෙන් නලල් තලය දෙපසින් දෙකන් සිලුව පිටුපසින් ගලවලෝ යන මෙයින් පිරිසිඳුනා වූ හිස වෙලා සිටි සමමත පිහිටියාහ පරිච්ඡේද වශයෙන් හිස වෙලා සිටි සමමත වියට අගක් තරම් බැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් වුණුන්ගෙන්ද පිරිසිඳීම් යත්තාහ මෙන්න වර්ණ වශයෙන් සතහන් වශයෙන් දිශා වශයෙන් පීඨිතයන් වශයෙන් ඉම වශයෙන් මෙනෙහි කරන හැටි ඊළඟට ඒක හරවනවා පටික්කුලයේද කොහොමද මේ කයෙහි කේශයෝ වර්ණයෙන්ද පිළිකුල්ය සතහනින්ද පිළිකුල්ය ගන්ධයෙන්ද පිළිකුල්ය ආශ්‍රිත කුණපයන් නිසාද පිළිකුල්ය පිහිටිතං වශයෙන්ද පිළිකුල්ය. ඉතින් මේ කිව්වේ කෙටියෙන්නේ මේ එක වචනේ කීප වාරක් කියමින් තමයි හිත සමාධි කරගන්න පුළුවන් වෙන්නේ. ඔය වගේම ලෝමා අත්ථේ ඉමස්මින් කායේ ලෝමා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි සකල ශරීරයේ වෙලා සිටි සමමත පිහිටියා වූ නවානු දහසක් රෝම කූපයන් වූ සෝමනම් කුණප කොටසක් ඇත්තේය ඒ කිව්වේ අත්ථීමස්මින් කාය ලෝම ඒ තේරුම ඊළඟට මේ කයෙහි ලෝමයෝ වර්ණයෙන් කළු පිඟුවන් වර්ණ ඇත්තාහ සතහනින් සැවැන්දෙන මුල්වැනි සතහන් ඇත්තාහ දිසාවසයෙන් උඩ යට දෙදිසා විහි පිහිටියාහ පිහිටි තැන් වශයෙන් අතුල් පතුල් හා හිසකේ පිහිටි තැන් හැර සකල ශරීරය වෙලා සිටි සමමත පිහිටියාහ පරිච්ඡේද වශයෙන් කය වෙලා සිටි සමෙහි ලිහෙන්දියෙක් තරම් බැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඔවුනොන්ගෙන්ද පිරිසිඳීම් නැත්තාහ මෙම ලෝමා ගැන සම්පූර්ණ කරුණු පහම හදාරනවා තේරුම් කරගන්නවා අත්ථි ඉමස්මින් කායේ නඛා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි නිය විසි නියපොතුනම් කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි නියපොතු වර්ණ වශයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ සටහන් වශයෙන් මාළු පිළි පොතු වැනි සටහන් ඇත්තාහ දිසා වශයෙන් දෑතේ නියපොතු උඩ දිසා විහිද දෙපායේ නියපොතු යට දිසා විහිද පිහිටියාහ පරිච්ඡේදවත් පිහිටි තැන් වශයෙන් පරිච්ඡේද වශයෙන් යටින් ඇඟිලි ආගමසින්ද උඩින් අහසින්ද පිරිසිඳීම් නැත්තාහ මේ කයෙහි නියපොතු වර්ණයෙන්ද පිළිකුල්ය සතහනින්ද පිළිකුල්ය ගන්ධයෙන්ද පිළිකුල්ය ආසිත කුණපයන්ගෙන්ද පිළිකුල්ය පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ය මෙම නියපොතු ගැන අත්තේ ඉමස්මින් කායේ දන්තා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි ධානුමත පිහිටි දෙතිසක් දන්තනං කුණප කොටසක් ඇත්තේය මේ කයෙහි දන්තයෝ වර්ණයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ සතහනින් නානා සතහන් ඇත්තාහ උඩුවැන්දෙහි ඉදිරිපිට ඇති දන්තයන් සතර දෙන මැටි පිටකෝ බාලු ලැබු ඇතවැනි සතහන් ඇත්තාහ ඉන්දපස එක එක දන්තයක් එක මුලක් එක අගක් ඇති දන්තයන් ඉද්ද මල් කැකුලක් වැනි සතහන් ඇත්තාහ ඉන්දෙපස එක එක දන්තයක් කරත් අඩලියක් මින් අග දෙකක් මුල දෙකක් සහිතව ඇත්තාහ ඉන්දෙපස දෙකක් දෙකක් බැගින් මුල් තුනක් හා අග තුනක් ඇති දන්තයන් ඇත්තාහ ඉන්දෙපස මුල් හතරක් අග හතරක් සහිත දන්තයන් ඇත්තාහ යටියන් දෙහෙද මේ අනුරූපවමය දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියාහ පිහිටිතෙන් වශයෙන් ධ්‍යාන මත පිහිටියාහ පරිච්ඡේද වශයෙන් හනු යටෙහි බැසගත් මුල් පැලයෙන්ද උඩින් අහසින්ද සරසින් වුණුන්ගෙන්ද පිරිසිඳීම් නැත්තාහ එසේ දන්තයන් මේ ශරීරයේ දන්තයෝ වර්ණයෙන් පිළිකුල්ලේ සතහනින් පිළිකුල්ලේ ගන්ධයෙන් පිළිකුල්ලේ ආසිත කුණපයන්ගෙන් පිළිකුල්ල පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ල මේ විදිහට එකක් එකක් පාසා හදාරන්න තියෙනවා. හැබැයි මේවා පාට කටපාඩම් කරගන්න එක මහා දුෂ්කරතාවක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපි තේරුම් කරගන්නවා නම් දවස් 5කට එකක් බැගින් පාඩම් කරගත්තත් පුළුවන්. දවස් 5කට එකක්. ඒ වාගේ පාඩම් කරගන්න පුළුවන්. Tamanට ගැළපෙන වචන වලින් ඒක හදාරන්න පුළුවන්. ඕන කරන්නේ කොට්ටාස තේරුම් කර ගැනීම සඳහා වැටහෙන වචන වලින් භාවිතා කිරීමයි. දැන් හිතුවොත් මේ භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ කාගත සති භාවනා වශයෙන් සමතහා විපස්සනාව වැඩිමයි. දැන් මේ එක එක කොට්ටාසයක තියෙන රූප කලාප විශේෂ වශයෙන් කේසාවෙහි මුල පිහිටි රූප 44ක් අග පිහිටි රූප 8ක් ආදී වශයෙන් කොට්ටාස 32කේම තියෙන රූප සම්භාරයක්. එවාගේ මේ කොට්ටාස මෙනෙහි කරන සිත ඊළඟට නාම ධර්ම වශයෙන් ගන්න තියෙනවා. නාම රූප පරිච්ඡේදයට හැරෙනවා ඊට පස්සේ විපස්සනාවට. සමාධියෙන් විපස්සනාවට හැරෙනවා. සමාධිය විපස්සනාට පාදක වෙනවා. ඉතින් විපස්සනාවට හැරි මේ දෙතිස් කුණප කොට්ටාසේ සහිත සීලම රූපකයක් නාමකයක් මනමින් නාම රූප පරිග්‍රහ ඥාණයෙන් ආબોධ කරගෙන නාම රූප පරිච්ඡේද ඥාණයෙන් ආબોධ කරගෙන විඤ්ඤාණ ප්‍රත්‍ය පරිග්‍රහ ඥාන සම්මර්ෂණ ඥාන ආදී ඥාන පරම්පරාවෙන් තමාගේ සිත විපස්සනා ඥාන බවට දියුණු කරගෙන තමාගේ හේතු සම්පත් තිබුණා නම් එමගින් සෝවාන් ආදී මාර්ගඵලානුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න ලැබෙනවා. දැන් අපි මේ දේශනාව පිළිබඳ මෙතකින් සෑහීමටපත් වෙන අතරතේ මේ දේශනාවෙන් ලැබෙන ආනිසංස මාත්‍රයක් නැවත වරක් සිහි කරගන්නට ඕනේ. මුලින් සඳහන් කළා මේ කාගතා සතිය කියන්නේ කාගතා සති භාවනා ක්‍රම 18ක් මං කියවන කෙටියෙන් ඒයින් එකක් මේ කියුණේ ඉදිරියටත් යම් යම් අවස්ථාවල මේ වාගේ භාවනා ක්‍රම ගැන දේශනා පැවතුනොත් ඉතා වැදගත් කියන එක මම ගෞරවයෙන් ආරාධනා කරන අතරත දැන් මේ දේශනාව තුලින් ලැබෙන ද්වත්හිංසාකාර ප්‍රතිකූල මානසිකාරය යම් කෙනෙක් නිතර නිතර භාවිතා කරනවා නම් මුලින් සඳහන් කළා වගේ සැපසේ නිදෙනවා, සැපසේ අවදි වෙනවා, නපුරුසේන නොපෙනෙනවා, දෙවියන්ද මිනිස්යන්ද අමනුෂ්‍යයන්ද ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා, මූණේ වර්ණය පහපත් වෙනවා, වසවිසාවිය ආවුද, දින ආදි විපත්ති වලකිනවා, එවාගෙම සිත සමාධිමත් වෙනවා, අන්තිම මොහොත දක්වා සිහියෙන් ඉඳ ලැබෙනවා ආයු කෙලවර සුගතිගාමි වෙනවා භව සංසාරයේදී නිවනට ලැබුණා වූ සිතක් ඇති කෙනෙක් බවට පත් වෙනවා නිබ්බානාභිරත කෙනෙක් වෙනවා මේ ජීවිතයේදීත් මේක වඩන්න වඩන්න නිහතමානී වෙනවා සංවර සීලීය බව ඇති වෙනවා සංවරව ඇඳුම් අඳින්න හිතෙනවා සංවරව කතා කරන්න හිතෙනවා කතා කරතොත් කට වහගෙන කතා කරන තරමටම සංවර භාවයක් ඇති වෙනවා මේ පිළිකුල් අරමුණේ හොඳින් පිහිටාගෙන ඉන්න නිසා එවාගෙම අරති රති සහය කියන්නේ එපාකම් දුර වෙනවා. සීල රකින්න බණ භාවනා කරන්න පිළිවෙත් පුරන්න එපාකම තියෙනවානේ ඒකට අරතිය. ඒක නැති වෙනවා. එවාගෙම රති නොඑක් නොඑක් දේට ආසාවල් නැති වෙනවා. එවාගෙම බය බෙහෙරව නැති කෙනෙක් වෙනවා. බය වෙන්නේ කිසි දෙයකට බය වෙන්නේ එවාගෙම භයානක අරමුණ ගැන හිතන්නේත් නෑ බිය වෙන්නේ නෑ. නිර්භයතාවක් හිතේ ඇති වෙනවා. සන්තෝෂයේ බහුල කෙනෙක් වෙනවා. එවාගේ නිවසන සුළු කෙනෙක් වෙනවා. සීතල උණුසුම බඩගින්න පිපාස, අවැස සුළං විස කුරු සර්පාදීන්ගේ පීඩා, අනුන්ගේ නිന്ദා, පහාස, චෝදනා, පරෝපවාද, ගර්ජන, තර්ජන, කායික වශයෙන් එන নানা ආකාර දුක් වේදනා, මාරණාන්තික වේදනා පවා ඉවසා ගැනීමේ ශක්තිය ලැබෙනවා. ඉතින් මේ වාගේ සමාත මෙලවම මිහි පුදුමාකාර සැනසෙල්ලක් ඇති වෙනවා. බය වෙන අරමුණේ බය වෙන්නේ නැහැ. ශෝක වෙන අරමුණේ ශෝක වෙන්නේ නැහැ. තරහ යන අරමුණේ තරහ යන්නේ නැහැ. බොහෝ දෙනා සුභ වශයෙන් ගන්න අරමුණ අසුභ වශයෙන් පේ නිසා රාගයක් ඇති වෙන්නේ මුලාවක් ඇති වෙන්නේ අද කාලයේ වාගේ බෞද්ධ ශිෂ්ටාචාරවලට කිසි බාධාවක් වන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයන් බොහොම ගොඩනගා ගන්න මේක මහේසාක් උපකාරයක් වෙනවා මේ අභ්‍යන්තර සත්‍යය හොඳින් තේරෙනවා නම් නොමග යන්නේ නැහැ වැරදි හැසිරීම් වල හැසිරෙන්නේ නැහැ තමන්ගේ ජීවිතය ධර්මමය ජීවිතයක් පුණ්‍යමය ජීවිතයක් පාරමී ජීවිතයක් ඒ වගේම ඥානවන්ත ජීවිතයක්, පුණ්‍යවන්ත ජීවිතයක්, තේජවන්ත ජීවිතයක්, අකම්පිත ජීවිතයක්, සැනසීමත් ජීවිතයක් බවට පමුණවා ගන්නට මේ භාවනා ක්‍රම මහෝපකාරී වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම බෞද්ධයන් වශයෙන් මේ භාවනා ක්‍රම අත්හදා බැලිය යුතුයි. අත්හදා බලන දෙයක් නෑ මේ අත්හදා බලාපු භාවනා ක්‍රම අපිට තියෙන අනුගමනය කිරීමයි. අනුගමනය කරමින් ප්‍රතිඵල තමා සාක්ෂාත් කරගන්නට ඕනේ. නිසා මුල් පියවරේ පටන් ආනිසංස දකින්න පුළුවන්. නිසා උසස් සීලවන්තයෙක් වෙන්න, උසස් ගුණවන්තයෙක් වෙන්න, උසස් ඥානවන්තයෙක් වෙන්න, දෙලොවම ජයගන්න, එවාගෙම ආලෝකයෙන් ආලෝකයට යන්න, ජෝති ජෝතිපරායන වෙන්න මෙවැනි භාවනා ක්‍රම ප්‍රත්‍යවශ්‍ය වෙනවා. නිසා තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කොට වදාරේ ලොවේ ලෝතුරා සූපනිස පවට්නා වූ මේ භාවනා ක්‍රම අපි හදාරන්ට අදිෂ්ඨාන කරගනිමු. අද මේ දවස විශේෂයෙන්ම සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ අරිහත් වෙදපත් වූ දවස. ප්‍රඥාවෙන් අගතන්පත් උත්තමයන් වහන්සේ රහත් වූ දවස. අග්‍රස්නාග ඨානාන්තර ලැබුණු දවස. මහා ශ්‍රාවක සමාගම ඇති වූ දවස. මේ දවසේදී අපි උසස් සීලාදී ගුණ පූර්ණේ කරමින් ධර්මාන ධර්ම ප්‍රතිපatti යෙදෙමින් රැස් කරගන්න මේ කුසලය අපට තුන් ලොවට පිහිට වෙන ලෝ පහළෝ සාන්ති නායකයන් වහන්සේට බුද්ධෝප බුදුරජාන් වහන්සේට උතුම් බුද්ධ පූජාවක් වේවා ධර්ම පූජාවක් වේවා සංඝගත පූජාවක් වේවා කල්යාණ මිත්‍ර ගුරු උතුමන්ගේ ගුරු පූජාවක්ද වේවා එවාගේම අප සෑම දෙනාට මේ කුසල බලයෙන් මෙලව නිරෝගී සුවය චිරජීවනයේ හා සද්ධා සීල සුත්ත ත්‍යාග ඥාන ආදී ගුණ සම්භාර ධර්ම සාම්පරායක වශයෙන් ස්වර්ග සංඛ්‍යාත සම්ප්‍රත්‍ය පරමාර්ථ වශයෙන් පැතු බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සෝපිනිසත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු මෙතෙක් වේලා සීලේක පිහිටා ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබුණු ධර්මානිසංසය හැම දිනාට දෙලවජයගෙන අජරාමර ශාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තුම්මේ සදාති අද නවම් පොහෝදා ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ